සදා බලපින්වත්නි අප මේ දක්වා මේ ආයත ප්‍රකාශ කරලා තිබෙන්නේ ධාතු මනසිකාර භාවනාව වල දේශනා කීපයක්. අදම දැනෙන ආයත ඒ ධාතු මනසිකාර භාවනාව පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්නට නොහැකි වන්නට පුළුවන්. ඒ අය අද කලින් කරන ලද ධාතු මනසිකාර භාවනාව පිළිබඳ දේශනා ඇසුවොත් ඒ අයට පුළුවන් වෙනවා ඇති මේ දේ මේක පසුව කරන මේ දහස් මනස්කාර භාවනාවෙත් නිරතවන්න. විශේෂයෙන්ම මේ දහස් මනස්කාර භාවනා යෝග්‍ය වන්නේ ප්‍රඥාවන්තයන්ටයි නුවණති දෙන අයට. එවැනි අයට මේ දහස් මනස්කාර භාවනාව තුළින් ඒකාන්ත වශයෙන්ම අනාත්ම ලක්ෂණය මත කරගන්නට පුළුවන් වෙනවා. බොහෝ දෙනෙක් අපගේ මේ ශරීර කූඩුව කෙරෙහි මම කියලා සත්‍යයක් සිටිනවා කියන හැඟීමෙන් බර වෙලා සිටින්නේ. ආත්මයක් එහි තුල තිබෙනවා කියන හැඟීම ඇති කරගෙන තිබෙනවා. ඒ ආත්ම සංඥාව දුරු කිරීමට ආත්මීය සංකල්පනාව අයින් කර ගැනීමට මෙන්න ධාතු මනසිකාර භාවනාව දෙහිලින් උපකාර වෙනවා. ඒ තුළින්ම කෙනෙකුට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. විශේෂයෙන්ම අපි ප්‍රකාශ කළා මේ ධාතු මනසිකාර භාවනා කරන ආකාර හතරක්. එයින් එක් ආකාරයකට අනුකූලවයි අපි මේ දැන් අද ඉඳලා මේ භාවනා කන්දේ මෙතෙක් පවත්වාගෙන ආවේ. විශේෂයෙන්ම පඨවි ධාතුව අධික වූ රූප කොටස් වලට පඨවි ධාතු කොටස් ඇයි අපි ප්‍රකාශ කළා. ඒ වගේම ආපෝ ධාතුව අධික රූප කොටස් වලට ආපෝ ධාතය ප්‍රකාශ කළා. ඒ ඒ විදිහට අනෙක් ධාතු කොටස් වලට ප්‍රකාශ කළේ. අදත් අපේ පඨවි ධාතු කොටස් අල්ලා කරන ලබන භාවනාවේ ප්‍රකාශ කරන්නේ මේ දක්වා අට්ඨේ කියන කස්තේ දක්වාම ඇටකට තියෙන කස්තේ දක්වාම ඒ ධාතු මනසිකා භාවනාවේ මේ අය නිරත වූ නිසා අද අට්ටි නිජ්ජා ඇට මෙදළු බෝන් මැරෝ කියලා තියෙන ඉංග්‍රීසි වචනයක් ඒකට මේ අනිත් පැයට ඇට මෙදළු කියන එක තේරෙන්නේ නැත්නම් ඒ වචනේ තේරුම් ගන්න. ඒ කොටසේ හිතයි අප අද විස්තර කරන්න. ඒ නිසා අපි පූර්ව ප්‍රතිකරණ පළමුවෙන් ඒ සඳහා සූදානම් වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට ධම්ම රත්නයට සංඝ රත්නයට අපගේ කායික වචනය යන තුන්දරින් මේ දක්වා යම් වරදක් සිදු වුණා නම් මේ සියලුම වරද වලට සමාව අයදින සමාවන ශේක්වා කියලා ත්‍රිවං කමස ගන්න. ඒ වගේම නිවන් දුක අයටත් <clears throat> කවුරු හරි ධ්‍යානලාභී කෙනෙක් සිටියා නම් ඒ අයට අප දැනුවත් හෝ නොදැනුවත් යම් වරදක් සිදුවියක් නම් ඒ අයගෙන් අපි සමාව අයදිනවා කියලා සමාව ගන්න. <clears throat> දැන් බුදුරජාණන් වහන්සේට ජීවිතයේ පූජා කරන්න මලක් පූජා කරන්නා වගේ සම්පූර්ණයෙන්ම මාගේ ජීවිතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා මේ ජීවිත පූජාමය කුසල අනුසංස බලයෙන් මාගේ භාවනාවට යම් පරිබෝධ කර ධර්මයක් නැත්නම් මේවා දුරේ බුදු වේවා භාවනාව පිහිට කර උසස්පායන ධර්මයන් තරතවත් දිනු වේවා අද අදම මට මේ භාවනාවේ සාස්ත්‍රික ප්‍රතිඵල නෙලා ගැනීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා දැන් අපි බුදුගුණ භාවනාව පඤ්ඤයෙන් කරමු. ඒ නවරහදී බුදුගුණ එක එකක් අප ප්‍රකාශ කරනකොට මේ පින්වතයි ඒ අනුව මනස්කාර මෙහෙවන්න. සෝ භගවා විචිති අරහං සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අරහත්නම් වනසේක သော වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරතේනං වනසේක සෝ භගවානිති සත්තාදීව මනසානං සාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සත්තාදීව මනසානං වනසේක සෝ භගවාමිත්තේ බුන්දෝ ස්වාමී භාංජගතුන් මහන්ස ඔබ වහන්සේ බුද්ධ නම් වනසේක ඕ භගවා ඉති භගවා ස්වාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ භගවානං වනසේක දැන් මෛත්‍රී භාවනා ටිකක් කරමු. මේකත් සමේ තියෙනතර පවන සෝයම් වන්දතරයක් නම් ඒ සෑම වැඩි වලටම මම සමාව දෙනවා කියලා අවංකවම දැන් සමාව දෙන්නේ. මම අද දවස පුරාම මට කවරෙක් කවර වල දක්වලා මොනම ආකාරයකින්වත් කයින්වත් වචනයෙන්වත් සිතින්වත් කිසිකට කිසිම වරදක් මම කරන්නේ නැහැ. කිසිවෙක් කෙරෙහි මම කිපෙන්නේ තරහ ගන්නෑ කියලා අවංකවම අදිස්ථානයක් කරන්න. මේ තරහ ගැනීම තුළින් කායික දුකක් මානසික දුකක් පාපයක් කිරීමක් ඒ තුළින් සංස්කාර දුකක්පත් වෙනවා. ඒ සියලුම දුක් වලින් ඈත් වෙලා තරහ නිදී සිටීම නිසා සැපක් ලබන්නට පුළුවන්. එම නිසා අපි තරහ ගන්නේ සුවයෙන් පසු වෙනවා. වෛරයේ පුද්ගලයන් අතර අපි අවල් ජීව ජීවත් වෙනවා. තරහ ගන්න පුද්ගලයන් අතර අප තරහ සිටින් ඈත්ේ ජීවත් වෙනවා. සසකංගත ජීවවම වේරේනේසු අවේරිනෝ. වේරේනේසු මිනිස්සේසු වියරාම අවේරිනෝ. වෛර කරන තරහ ගන්න මිනිසුන් අතර වෛර තරහ නැතුව අපි අවල් වෙන්නේ මෛත්‍රියෙන් යුතුව සුවයෙන් යුතුව වාසය කරනවා. දැන් අප කියනකොට අවංකව මේ අදහස් පිටට ගන්නවා. මම තරහන වෙමි සුවපත් වෙමි මම තරහන වෙමි සුවපත් වෙමි මම තරහන වෙමි සුවපත් වෙමි තරහන වෙමි සුවපත් වෙමි තරහං වේමි සුවපත් වෙමි තරහං වේමි සුවපත් වෙමි තරහං වේමි සුවපත් වෙමි මාසේන නාගේ හිතවං සියලු සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාසේන මාගේ නදහත් සියලු සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාසේන මාගේ වෛරී සත්වයෝද සුවපත් වෙත්වා සුපං යත්වා සුපං යත්වා මාතේන මාගේ හිත වන්තෝද අහිත වන්තෝද නමහත් රෝද සියලුම සත්වයෝ සුපං යත්වා සුපං යත්වා සුවපත් වෙත්වා සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මුළු ලෝකයේම සුවපත් වේවා යන අදහසින් වැසී යන ආකාරයෙන් ඒ සෝපත් ඒවා යන අදහස පතරවන තමා ඉතා මීහදෙන් සිට සියලුම සත්යන් කෙරෙහි මෛත්‍රිය පතරවන ආකාරයෙන් මෛත්‍රිය පතරවන. විශාල බඳුනකින් කුඩා බඳුනක් වසන්නාසේ. සියලුම සත්යෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ඒලෝන සත්ත්වයෝ සුපත් වෙත්වා සුපත් වෙත්වා සුපත් වෙත්වා ඒලෝන සත්ත්වයෝ සුපත් වෙත්වා සුපත් වෙත්වා සුපත් වෙත්වා දැන් හේතුස්සේ ඉහළට පිට යවන්න මුලදී ලොකුවට ලොකුවට ඉහළට යන දෙකාම සිහින් වෙනවා අන්තිමටම සිහින් වුණ කනතාවට පසු සත්‍ය සංඥා අයින් කරලා සෝපත් වේවා යන හැඟීම විතරක් පතරවන්න සමාගයේ සිට ඉතාම සිහින් වෙන තැනට කැමියාට පසුයි සත්‍ය සංඥාව අයින් කරන්න සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සතරනායි මේ කටයුතු කරන්න හොඳ සමාධියක් මේ ආකාරයෙන් ධර්ම වැඩිමින් අත්පත් කරගන්නට පුළුවන්. දැන් අපි මරණ මේ පිළිකුල් භාවනා කරන සමාධියේ ශරීරයේ මේක ආකාරයට පිළිකුල් කොට ඇති ආකාරයේ සිටින්න ලකින්නේ. මේ ශරීරයේ කෙස් නම් වූ පිළිකුල් කොටසක් ඇතිවෙනොත් කෙස් දෙස අවධානය යොමු කරන්න. අත්මේ ඉනසුන් කායේ කේසා මෙන්න ශරීරයේ කෙස් නම් වූ කොටසක් ඇත. අත්මේ ඉනසුන් කායේ ලෝමා මෙන්න ශරීරයේ ධම්මං කෝ කුණත කොටසක් නැත අත්තේකින් අසුන්මින් කායේ නඛා මෙන්න ශරීරේ නියනං කෝ කුණත කොටසක් නැත අත්තේකින් අසුන්මින් කායේ දන්තා මෙන්න ශරීරයේ දත්නං වූ කුණක කොටසක් නැත අනුසේ ඉමස්මින් කායේ තතෝ මෙන්න ශරීරයේ සමනං වූ කුණක කොටසක් නැත මෙම ශරීරේ අසුචිනං ඕකුණක කුටසක් නැත වම්මය නම් ඕකුණක කුටසක් නැත මෝත්‍රානම් ඕ පිටනම් ඕ සෙනනම් ඕ සතුනම් ඕ දහාදියනම් ධාතු කොටස් නැත මෙම ශරීරය දින කීපයන් සෝදා පවෙන්සනකලේනම් නින් ගලන්නාවෝ උතුරන්නාවෝ අසෝචිනුත්තා කිලසතු දාගිය කඳු ලෝකබ ආදී උනත කොටස් නිසා මෙම ශරීරය ඇල්ලීමට පවා අම්පිය වූ දුගඳ වූ පිළිකුල් දෙයක් බවට සම්බන්ධීය මේ සත්‍යද පත්න ආකාරය දකින්නේ ඉන් ශරීරය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය දැන් මරණ අනුස්මති භාවනාව මේ පින්වත් අය දහක නමස්කාර භාවනාවේ මෙතෙක් කල නිරත වූ නිසා මේ දක්වා කරන ලද මරණ අනුස්මති භාවනාව තරමක් දුරට අද වෙනස් කරනවා මේ දක්වා මේ පින්වත් අය කල්පනා කළේ ජීවිතය අනිත්‍යයි අනියතයි මරණය නියතයි මරණය නියතයි මරණය කියලා දෙයක් තියෙන එක සත්‍ය වශයෙන්ම සිදුවෙන එක නියතයි කියලා. අද අප මේ කියන කොටසට අනුව කල්පනා කළොත් මේ දහස් මනස්කාර භාවනා කොටස් කියවාට පසුව මරණානුස්මති භාවනාව අප දැන් කියන ආකාරයට කරන්න ඊට පසුව නැවත ධර්මනිස්කාර භාවනාවේ නෙක්තවන්න. අද අපි ප්‍රකාශ කරන්න යන්නේ මරණය කියලා දෙයක් නැති බව ඔප්පු කිරීම තුළින් විශාල සමාජයක් ඇති කර ගන්නා ආකාරය. සත්‍ය වශයෙන් මරණය කියලා දෙයක් නැහැ. ඒ තුළින් විශාල සමාජයක් ඇති කර ගන්නට පුළුවන්. ප්‍රඥාවන්තයන්ට ගෝචරයි මේ ක්‍රමය. අපගේ මේ ශරීරයේ අපගේ මේ ඇඟේ කයක් සහ සිතක් කියලා දෙකක් තියෙන අය බව මේ අය දන්නවා. ඇඟගෙනම දෙයක්, සිත තවත් ධර්මයක්. මේ ලෝකයේ නාම රූප දෙක සහිත සියලුම සත්‍යයන්ගේ මේ ඇඟ සාසිත පවතිනවා. දැන් කල්පනා කරන්න මා දැන් මෙතනම මැරිලා වැටෙනවා. මේ තින්වත් අය මගේ මලකුණ අරගෙන සමහර ස්පීතාල වලටත් අරගෙන ආවි මොකද මැරෙනවා කියලා දන්නේ නැහැ. මේ රූප කොට දැස බැලුවාම රූප කොට මැරෙනයි කියලා වටහා ගන්නට බෑ ඒ මොහොතේ. වස්තුවට මැරිලා පිළිමිලා පුණ වෙලා යන එක වෙනම කතාවක්. මේ රූප කොට සැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායව කියන මූල ධාතු හතරෙන්. ඒ මූල ධාතු හතර විනාශ වෙන්නේ නැරෙන්නේ නැහැ. මම මෙතන මැරී වැටුණත් මගේ මේ ඇඟේ තියෙන ආව පඨවි ආපෝ තේජෝ වායව කියන රූප කොටස් නැරෙන්නේ නැහැ. ඒක නිසායි මලකුණ අරගෙන යන්න උත්සාහ කරන්නේ. ලෝකල් කරා. මේ ලෝකේ යම්කා රූපයක් ඇති සත්වෝ සිටිනම් මේ ඒ සත්‍යන්ගේ රූප කොටස් මරණයට පත්වන්නේ නිසා ගොඩනැගිලි තුනක්. මරණාට පස්සෙත් ඒ රූප කොටස් නැවත බාහිර වශයෙන් පවස්නා වූ පඨවි ආපෝ තේජෝ වායෝ කියන 14ට පරිවර්තනය වෙනවා. මම මෙතන මෙරී වැටුණා නම් මගේ රූපේ තියෙනා වූ රූපස්කන්ධයේ පවස්නා වූ පඨවි ධාතුව පොළවේ පස්සලටම නැවත එකතු වෙනවා දිලාපත් වීම තුළින්. මේ ඇඟේ තියෙනා වූ ආපෝ ධාතුව පොළොවට උරා ගන්නවා නැත්නම් වාස්ති වෙනවා නැවත බාහිර වූ ආපව ධාතුවට මේක පේනවා මේ ශරීරය තුල තියෙනා වූ වායු ධාතුව උලඟ බාහිර වායු ධාතුවට එකතු වෙනවා මේ ශරීරයේ තියෙන රූප කොටස් ජීවි ජීවි යන විට මේ තියෙන ආයෝ තේජෝ ධාතුව සත්‍ය හෝ සීතල බාහිර රත්නය හෝ සීතල දෙක තියෙනවා මේක අවබෝධ කරගන්නට ඕනේ මේ අනුව මේ රූප කොට නැරෙන්නේ සමාධිය රූප කොට නැරෙද්දිත් නෑ යෝකේ යන්තාස්පත්ව සිටිනන් රූපස්කන්ධේ සහිත ඒ කිසියෙකුගේ රූපස් රූපස්කන්ධේ නැරෙන්නේ නැහැ රූපේ මරණය කියලා දෙයක් නැහැ දැන් මේක තේින්න ඕනේ සියලුම මනස්කන්ධත් මේ පස්සේ පතුරවන සියලුම තේ සංස්කප්පයන්ටත් ඒ පස්සේ පතුරවනවා සියලුම භූතයොත් එහෙමයි සියලුම දෙවිවරුත් එහෙමයි රූපයක් කියන බ්‍රහ්මයන්ගේ ජීවිතත් එහෙමයි ඒ රූපස්කන්ධයේ මරණයට පත්වන්නේ නැහැ රූපස්කන්ධය තුළ මරණය කියලා දෙයක් නැහැ එහෙමනම් මේ සිත තුළයි මරණය පවතින්නේ කියලා දැන් හිතෙනවා සිතේ ස්වરૂපය මොකද්ද හිතේ ක්‍රියාත්මක වන්නේ කොහොමද එක සිතක් ඇති වෙනවා ස්වභාවයක් පවතිනවා නැති වෙනවා තවසිතක් ඇති වෙනවා ස්වභාවයක් පවතිනවා නැති වෙනවා. ඒ එක්කම තවසිතක් ඇති වෙනවා ඒ ස්වභාවය පවතිනවා ඊළඟ ස්වභාවය වෙනකොට නැති වුණා. මේ විදිහට ස්වභාවයක් ස්වභාවයක් පාසාම මොහොතින් මොහොතම ස්වභාවයෙන් ස්වභාවයෙන්ම මේ සිත ඇති වී ඇති නැති වී නැති යන ධර්මයක්. මැරෙන්නට ඉස්සෙල්ලා පවතින ඒ ඔය තත්ත්වය. මේකින් අතය උපන් දවසේ ඉඳන් මේ දක්වාම නොයෙක් ආකාර සිතිවිලි අසංඛ්‍ය ගණන සංඛ්‍යාව නැතිකේ කියන්නට බැරි ප්‍රමාණයක් මෙලෙසින් ඇති වී ඇති නැති නැති ගියා. දැනුත් සිදුවන්නේ ඒකයි. අප මේ වචනයක් පිට කරන පිට කරන වාරයක් වාරයක් වාසන. මේ අයගේ කනේ ශබ්දයේ දුස් වදිනවා ඒ අනුව සිතිවිලි පහළ වෙනවා. ඒ සෑම සිතිවිල්ලක්ම ඇති ඇති නැති නැති යනවා. සිතේ ස්වરૂපය ඔකයි. මනස්යන්ගේ සිතක් කොහොමයි? ඒ සංස්කෘතයන්ගේ ඒ වගේම භූත කොටස් වල ඒ සත්‍යයන්ගේ දෙවියන්ගේ ධර්මයන්ගේ මේ ලෝකේ යම් තාක් සත්‍යෝ සිටිනම් සිතත් බලපින සියලුම සත්‍යයන්ගේ සත්‍යය ඕකයි ඇතෝ සිත සමයක් පවතී නැති වෙනවා නැවත සිතක් ඇති වෙනවා ඒක නැති යනවා අය නැවත සිතක් ඇති වෙනවා ඒකත් නැති යනවා මෙලෙස ඇති ඇති නැති නැති යන චිත්ත පරම්පරාවක් තමයි මේ රූප නාමස්කන්ධය තුළ පවතින. ඒක දකින්නට ඕනේ ප්‍රඥාවෙන්. දැන් මරණ මොහොතේ ලං වෙනවා. මේ සිත උපන්දා සිතම නැති නැති නැති නැති ගිය මරණ මොහොතට යනකොට මේ රූප කොට අතහරින අන්තිමට පහළ වෙන සිත එචුති සිත කියන්නේ ඒ සිත ඇතිලා නැති යනවා. ජීවත් වෙන කාලයේදී සිතක් ඇති වී නැති වී යනකොටම ඒ එක්කම තව සිතක් ඇති වෙනවා. එලෙසින්ම මරණ මොහොතේදී මේ සිත චුති සිත ඇති වී නැති වී යනවා. ඒ එක්කම තව සිතක් ඇති වෙනවා. කොයි හරි ප්‍රතිසංගය දෙන්නේ. නැවත ඉදීමක් දෙන්නේ. රහත් නො සෑම කෙනෙකුට මේ පොදේ. එහෙමනම් ඒ සිතේ මරණයක් කියලා දෙයක් තියෙනවා. මරණ මොහොතේදී සිදුවන්නේ ජීවත් වන කාලයේදී සිදුවන චිත්ත ක්‍රියාවලියමයි එහි වෙනසක් නැහැ. මේක අවබෝධ කරගෙන මේ මනස ලෝකයේ මනසෝ මැරෙනකොට රූපස්කන්ධය මැරෙන්නේ නැහැ නාමස්කන්ධය කියන සිත මෙතනින් නිරුද්ධ වුණා මේ කය ඉන්ද්‍රියගෙන සිට නැවත උපදින්නට නොහැකි නිසා වෙනත් තැනක සිට උපදින ඔන්න අපි හිතමු මනස් ලෝකයක උපදිනවා. නැත්නම් තව තේසන් ලෝකයක උපදිනවා. නැත්නම් තේස ලෝකයක උපදිනවා. නැත්නම් අපාය උපදිනවා. දිව්‍ය ලෝකයක පහළ වෙනවා. ඒ සිට නැත්නම් භක්ම ලෝකයක උපදිනවා. මෙතනින් සිතක් නිරුද්ධ වෙනවා මේ මනස් ලෝකෙන් අර කියපු ලෝකවල කොහේ හරි තැනක ඒ සිට නැවත පහළ වෙනවා. ඒ සිතට අනුකූල වූ වෙනස් සිතක්. ප්‍රතිසම්පදන සිත්තේ තිරිසන් ලෝකයේ සත්‍යයන්ට මේක පොදුයි තිරිසන් ලෝකයේ සත්‍යයන්ගේ නැති වෙනවා නැවත ඒ මරණ මොහොතේ නැති වෙනවා සමගම ඒ පිට තවත් තිරිසන් ලෝකයකට තැනක පහළ වෙනවා නැත්නම් പ്രേත ලෝකයකට පහළ වෙනවා නැත්නම් අපායක පහළ වෙනවා නැත්නම් කලාතුරකින් මනුස්ස ලෝකයක හෝ දිව්‍ය ලෝකයක පහළ වෙනවා භූතයන්ගේ ත්‍ක්කයත්ෝකයි කියලෝම භූතයන්ගේ මරණ වේලාවට සිත නිරුද්ධ වී යනවා තව තැනක සිත උපදිනවා බොහෝ විට දුගතිගාමී වශයෙන් වෙනත් හේත ලෝකයක වෙනත් අසුරනිකායක වෙනත් අපායට ගිහිල්ලා උපදින කලාතුරකින් මනස් ලෝකයක දිව්‍ය ලෝකයක උපදින්නට පුළුවන්කම ලැබෙනවා. සාමත්ම කලාතුරකින්. දෙවියන්ගේ තත්ත්වය මේකයි. දෙවියන්ගේ මරණ මොහොතේදී සිට චුත වෙනවා. ඒ චුත වීමත් සමගම මනස් ලෝකයේ එක්කෝ පහළ වෙනා නැත්නම් තිරිසන් ලෝකයේ නැත්නම් പ്രേත ලෝකයේ නැත්නම් අපායේ කලාතුරකින් බ්‍රහ්ම ලෝකයේ පහළ වෙනවා. දක්ෂණයක් බ්‍රහ්මයන් ඉතර වෙනවා මරණ මොහොතේදී ඊට පස්ව බ්‍රහ්මයන්ගේ ඊළඟ සිත දිව්‍ය ලෝකයක හරි මනුෂ්‍ය ලෝකයක නැවත පහළ වෙනවා. මෙන්න මේ සිතවිලි සිත ඇති වෙලා පහළ වෙන එක නැති වෙලා පහළ වෙන එක එන්නේ යන්නට ඕනේ. මෙතනින් සිතක් ඇති වෙනවා නැති වෙනවා තව තැනක සිතක් පහළ වෙනවා. මනුෂ්‍ය ලෝකයෙන් සිතක් සුද වෙනවා. තිරිසන් ලෝකේ තැනක උපදිනවා. තිරිසන් ලෝකයෙන් සිතක් නිරුද්ධ වෙනවා. ඔන්න ගිහිල්ලා මනුෂ්‍ය ලෝකේ හරි പ്രേත ලෝකේ හරි සිත පහළ වෙනවා. මරණ මොහොතේදී මේක තමයි මරණය කියන්නේ. මේ தත්ත්වය දැන ඇදීම අවබෝධ කරගෙනකොට අවබෝධ වෙලා පෙනී යනකොට මුළු විශ්වයම එකම විඥාන මෙදුලක්ේ වැටෙනවා. දෙරසක්සේ මහා විශාල සමතල භූමියක පවර්ණා විඥානයේ අතනින් ඇති වෙනවා මෙතනින් පහළ වෙනවා අතනින් නැති වෙනවා මෙතන ඇති වෙනවා මෙතන ඇති වෙනවා අතන පහළ වෙනවා මේ ආකාරයෙන් දෙනින්නට පටන් ගන්නවා මේක දකින්නකොට මේක දකින්නේ මගේ සිතින් මගේ විඥාණයෙන් කියලා සමාධි විඥානයේ ඒ විඥාන වලට දමන්න ඒක දකින්නේ නැත්නම් ඒකේ දකින ආකාරය ඒ තමාගේ විඥාණයෙන් ඒක දකින බව එතකොට ඉතා ගැඹුරු සමාධියක් අත්පත් කරගන්න පුළුවන් අද මරණානුස්සති භාවනාව ඒ ආකාරයෙන් වඩන්න මේ අපි කියන දහත මනස්කාර භාවනාව වේරුවාට පසු ඒ ඒ තුනේ සමාධිය ඇති කරගන්න පුළුවන් නම් ඇති කරගන්න උත්සාහ කරන ඊට පස්සේ නැවත දහත මනස්කාර භාවනාව එනිස්සවන්නේ දැන් අපි බලමු අට්ඨේ නිජ්ජා කියන කොටසේ සිට ධර්මනස්කාර භාවනා කරන හැටි. අට්ඨේ නිජ්ජා කියන්නේ ඇට මිදුළු මේවා ඇටකට මැදේ පවතින ද්‍රව්‍යයක්. ලාකා පාට වාගේ හොළුයි. ටිකක් බටර් වාගේ නමුත් ඒ වගේ තරම්ම තදන්නේ. ලේකදීමට මේ උපකාර වන බව දැක්කෙනවා. විශේෂයෙන්ම ලියුකේමියා වන රෝග සෑදෙන විට මේ ඇට මිදුළු වල ක්‍රියාකාරීත්වය ක්‍රියා විරහිත වෙන නිසා ඒ ජීවන නැත්නම් වතුර වන දේ නැවත මේ බවට පත්සන් කරන්නට ශක්තියක් නැති යාම නිසා නැති යාම නිසා ඒ ලියුකේමියා වැනි රෝග වලින් මිනිසු මරණයටපත් වෙනවා. මෙවැනි අතිබහානක දුක මේ ඇට මිදුළු තුළින් අපිට ලබා දෙනවා. ඇට මිදුළු හරියට දකින්නට පුළුවන් වන්නේ ඇට කටුවක් කපලා ඒ තුළ තියෙන දේ මිදුළු දැකපු කෙනෙකුට පමණයි. මේ එහාට තියෙන කොටස් වකුගඩු හදවත් වෙන හැදෙන කොටස් හරියට භවනාවට නගන්න පුළුවන් මේ මිනිහක් අපනවා දැකලා ඒ රෑ කොටස් දැකපු කෙනෙකුට නැත්නම් වෛද්‍ය විද්‍යාවේ ප්‍රදර්ශන වලට පස්සේ ඒ කොටස් දැකපු කෙනෙකුට පොත්පත් වලින් මේ රූප දැකපු කෙනෙකුට සම්මද්දෝතව අවබෝධ කරගන්න පුළුවන් භාවනාව දියුණු කෙනෙකුට සමාධිය වැඩෙනකොට ඒ කොටස් සමාගයේ ශරීරය තුල තියෙන ආකාරයේ කැඩපතට දිස්සන ප්‍රතිබිම්බයක් කෙරේ පිළිබිඹ වෙනවා. එහෙම කෙනෙකුට ඒ රූප කොටස් දකින්නට පුළුවන්. නැති කෙනෙකුට ටිකක් අමාරුයි. හොඳයි අපි මෙයාට මෙලොව කොටස් අරලා ගහනා කරමු. අත්තේකිනස්මින් කායේ අත්තේ නිඤ්ඤා පඨරේ ධාතු නිම ශරීරේ අත නින්දෝරුණං පඨරේ ධාතු කොටසක් නැත අත්තේ නිඤ්ඤා පඨරේ ධාතු අත් අත්ථේනිජ්ජාපට වේදාසු අත්ථේනිජ්ජාපට වේදාසු මේ කොටස් සමාගය ඇඟ තුළ තේන ආකාරය පේන්න ඕනේ දැන් මෙන්න ඇත නින්දුලු වලට ඇත නින්දුලු යයි කියන බව ඇත නින්දුලු නොදන්නේය එය මාගේ සිත තුල පවත්නා ඕ සංඥාවක් පමණි ඇතනිදුලේ කියන එක හිතේ තියෙන සංඥාවක් පමණයි අපි හිතින් කියපු ලේබලයක් අලවපු ලේබලයක් ඒක අවබෝධ වන්න ඕනේ මෙන්න ඇතනිදුලු වලට පටවි දහසෝයයි කියන බවද ඇත මිඳුළු නොදන්නේය එයද සිත තුල පවත්නා වූ සංඥා මාත්‍රයක් පමණි මෙන්න ඇත මිඳුළු ඇත සතු ඇතුළත පවත්නා බව ඇත මිඳුළු නොදන්නේය ඇත කටුද තමා තුල ඇත මිඳුළු පන්නා බව නොදන්නේය මෙන්න ඇත කටුද ඇත මිඳුළුද යන කොටස් දෙකම පටලේ ධාතුනාත්යක් පමණි ඇත කියා දෙයක් සංචේවසයෙන් නැත ඇත නිදෝලෝ කියා දෙයන්ද සංචේවසයෙන් නැත ඇත්තේ පටලි ධාතුනාන්තයන් පනනි මෙන්න ඇත නිදුලු මනයයි මගේ යයි අප සිතුවන් එය අපගේ සිත තුල පවත්නා සංකල්පනාවක් පමණි එකනිදුල් දන්නේ අපි එකනිදුලේ කියනවා අපේ කියනවා කියන ඒක අපේ සිත තුළ තියෙන හැඟීමක් පමණයි ඒ අවබෝධය කියන ආකාරයෙන් ලැපින්න ඕන අපට උපදහස මෙන්න ඇතමින් දොළු නිරන්තරයෙන් වෙනස් සුන දැරින් මෙත් කෙවිය නොහැක මරණය පවා ගැනී දුකං පවා අන්තර දිය හැකි බැවින් සපක් දිය නොහැක බාහිර පඨවි ධාතුව හා සංවන්නාවෝ ඇත නිදොළු වල පඨවි ධාතුව මම මගේ ගිය නොහැක එබැවින්ම ඇත නිදුලු අනිත්‍යය දුක්ඛය අනාත්මය ඇත නිදුලු කියා සංත්‍ය වශයෙන් දෙයක් නොමැති බැවින් ශූන්‍යය කියන්නේ මේ දක්වා පහළ වූ නාම රූප වෙන් කරන්න යන්නේ මෙන්න ඇට කටුද ඇට නිඳුළුද රූප කොටසක් වන්නේය ඒකයි රූපස්කන්ධය මේවා ඇට නිඳුළු වශයෙන් හඳුනාගත් සංඥාවන්ද පතරේ ධාතුව වශයෙන් හඳුනාගත් හැඳිනීම්ද මේවා අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කරන විට පහළ වූ සිතිවිලිද මෙවිත පහළ වූ නැදහත් වේදනාවන්ද සියලු විඥානයන්ද නාමස්කන්ධය වන්නේය ඇතමින්දුලු අලලාතද මේ මනසිකාර තුලදී පහළ වූ මේ නාමස්කන්ධය දැන් ඉතිරිවි නැති ඉතිරිවි නැති දැන් අනිත්‍යයට ගොස් නැත ඒවා කිසිවක් ශේෂ වෙලා නැහැ ඒ නාමස් කොණ්ඩයෝ ශේෂ නොවි නිදුන්ද වේ ගොස් නැති බැවින් ඒනාමස්කන්ධයෝ මමනම් මගේ ආත්මයනම් ඒ මගේ දවද මගේ ආත්මීය ස්වરૂපයද දැන් නිරුන්ද වී ගොස් ඇත්තාහ නාමස්කන්ධය මම නම්ගේ ආත්මය නම් මේ හා සම්බන්ධයෙන් පහළ වූ සියලුම නාමස්කන්ධය දැන් නිරුද්ධ වී ගොස් තිබෙන්නේ එහෙමනම් මම කියලා ආත්මය කියලා ගන්නට කිසිවක් දැන් ශේෂ වෙලා නැහැ. මෙන්න නාම රූප දෙක හැර මේ සත්‍යයෙන් සත්‍ය වශයෙන් විද්‍යමාන වන්නේ නැත ඒ ඇට කඩයට මිදුලේ රූපස්කන්ධය ඒහා පහළ වූ සිතිවිලි ටිකයි මේ නාම රූප දෙක හැර වෙන සත්‍යයක් නේ. හොඳට බලන්න මේ දෙක හැර වෙන සත්‍යයක් සිටිද කියලා. මෙන්න ඇට කඩෝ මෙන්න ඇට මිදුලු මෙන්න ඒවා පිළිබඳ පහළ වූ සිතිවිලි. මේ දෙක හැර වෙන සත්‍යයක් ආඥාවක් තියනවාද? මේ දෙකම ඇටත් ඇට මිදුලුත් ඒහා පහළ වූ සියලුම නාමස්කන්ධයත් අනිත්‍යද කියා ඒක නිසා ඒවා නිට්ටය නෙවෙයි. ඒවා තුළින් දුකක් ඇති වෙන නිසා සත්‍යක් නෙවෙයි ඒවා ආත්ම වශයෙන් ගත යුතු නැති ගත නැති නිසා ආත්ම ධර්ම නෙවෙයි. මේ නාමස්කන්ධය සහ රූපස්කන්ධය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය. දැන් නාමයේ සහ රූපයේ සිටින් වෙන් කරන්න. මෙන්න ඇතකටු මෙන්න ඇත මිදුළු මෙන්න ඒ හා පහළ වූ සිටිවිලි කියලා සිතින්ම දෙක දෙපසට ඈඩ් කරන්න. සමාධි ප්‍රඥා දිනු කෙනෙකුට නම් මේදී ශූන්‍යතාවය දිස් වෙනවා හිස් ස්වરૂපයක්. මේ ශූන්‍යතාවය මම නම් මගේ ආත්මය නම් මේ නිරුද්ධ වී යනකොට මගේ බවත් මගේ ආත්මීය ස්වરૂපයත් නිරුද්ධ වී නැති වී යනවා. ඒත් එම නිසා ආත්මය කියලා ගන්න දෙයක් නෑ. මේ ශූන්‍යතාව නිරන්තරයෙන් පවතින ධර්මයක් නෙවෙයි අනිත්‍ය වෙන ධර්මයක්. එම නිසා මෙන්න ශූන්‍යතාවයේද අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය මේ අදහස පිළිසු කොටගෙනයි ඊට පස්සේ ශූන්‍යතාවය අනිත්‍යයට අනාත්මයට යොමු කරන්නට ඕන. දැන් අපි බලමු ඊළඟ කොටස වකුගඩු වක්හාන වකුගඩු දෙකක් තිබෙන හදවත මේ ඉලකට කූඩුව අස්සේ දෙනහැලුවට යටින් වගේ තිබෙන්නේ හරියට මේ රබර් රැටේක වගේ සටහනේ තියෙන ඊට වැඩි විශාල ලොකුයි. තනිකර ධාතු කොටසක් මෝත්‍රා පෙනෙනවා ඇසුරින්. එයින් බලන්නා වූ ඒකට සම්බන්ධ වී ඇති නාල දෙකක් මැදින් මැදින් ගැටිබඩේ පහළම කොටසේ තියෙන මෝත්‍රාශය කරා මෝත්‍රා ලාභණය යනවා. මේකයි ක්‍රියාවලිය. අත්තේකින් අසුඤ්ඤං කායේ යක්ඛං පඨවේ ධාතෝ නින සමීරේ වකෝ බඩෝ නම් මෝ පඨවේ ධාතු කුටසක් නැත නින වකෝ බඩෝ ඉලකතු මන්දේ තිරිතා ඇත එම එඳ පසු තමා කුල වපු බඩුව පිහිටා ඇති බව නොදන්නේය එම එද පටුද පටවේ ධාතුමාංශයන් පමණි වකු බඩුවද තමා එද පටු අභ්‍යන්තයේ තිහිතා ඇති බව නොදන්නේය මේ නොදන්නා බව අවබෝධ වන්නට ඕනේ ආත්ම සංඥාව ගිලිහියන්ට මේ අවබෝධය ප්‍රාමත්ම අවශ්‍ය වෙනවා. මේන් පසුව කියන කියන ලබන නොදන්නා බව පැහැදිලිවම අත්දකින්න. මෙන්න වකෝගඩෝ වලට වකෝගඩෝ යයි කියන බව වකෝගඩෝ දන්නේ නැත. එම වකුගඩු වලට පටවි ධාතුයයි කියන බවද එය නොදන්නේය ඒවා අපගේ සිත තුළ පවත්නාවෝ සංඥා මාත්ත පමණි නිකන් හැඟීමක් පමණයි මේක වකුගඩුවක් මේ පතරේ දහසේ ආදී සංඥා නින්න වකුගඩු මම යයි මගේ යයි අපේ ගහණයට දන් ඒ බවද වකුගඩු ගන්නේ නැත එයද සංකල්පනා මාත්‍රයක් සමනී ගන්නේ වකුගඩුව අපි මේක මගේ වකුගඩුව මගේ වකුගඩුවයි කියලා කියන බවවත් සත්‍යනාවක් වුණයි මේ වකුගඩුව වටා ආපෝ තේජෝ වායෝ යන සසුදාතු කොටස් ඇති බවද වකෝබඩු නොදන්නේය සිල්තරයකින් වතුර පෙරෙන විට වතුර පෙරෙන බව පිල්තරය නොදන්නාසේ වකුගඩුව තුලින් මෝන්සා පෙරී යන බව වකුගඩුව මදන්නේය මෙම වකුගඩුව ඇතුළත මෝත්‍රා කෙරෙන ආකෝ ධාතුව නැති බවද වකෝ ගඩුව නොදන්නේය එම වකෝ ගඩුව තුල නැති කුරයන්ගේ ආකාශ ධාතුව ඇති බවද වකෝ ගඩුව නොදන්නේය ඒ මොහොත්තා කෙරෙන්නට එතන සියුම් සිද්ධාවන් ආකාශයන් තියෙනවා. මේ කිසිවක් අපබඩව දන්නේ යාන්ත්‍රික ක්‍රියාවලියක්. ෆිල්ටර් එකක් වගේ. වතුර කෙරෙනවා නමුත් කෙරෙන බව දන්නේ වකුගඩේ මොහොත්තා කෙරෙනවා ඒ බව අපබඩව දන්නේ. ඒකට මම කියනවා ඒ මම කියන බව අපබඩව දන්නේ. කිසිවක් දන්නේ නැති මේක පඨවි ධාතු මාත්‍යයක් පමණයි. ශිෂ්‍ය ධාතු කොටස් ඒ වටා තිබෙනවා ඒක දන්නේ නැහැ. නිම බද්දෝ ගඩුව නිරන්තරයෙන් වෙනස්වන දැයින් නිත්‍ය දිය නොහැක මහා දුකක් මේ වකුගඩු තුලින් ලැබෙනවා වකුගඩු දිය වෙනවා වකුගඩු ඉදිනෙනවා වකුගඩු කුණ වෙනවා මේක ආකාර වකුගඩු සම්බන්ධ ආබාධ වලින් පීඩනයට පත්වන්නට සිදු වෙනවා දුකටපත් වෙනවා එන්න නිසා මෙම වකුගඩු සැපක් වන්නට බෑ මෙන්න වකුගඩු තුලින් අතේ බලානක දුක් ඇති විය ඇති දෙවින්ද දුකට හේතු වන දෙවින්ද වකුගඩු සැපක් නිය නොහැක බාහිර පඨවි ධාතුව හා සමවන්නාවෝ මෙම වකුගඩුවේ පඨවි ධාතු කොටස් මගේ පාපය විය නොහැක එබැවින් මෙම ලකු ගඩු අනිත්‍යය දුක්ඛය අනාත්මය වකෝගඩෝ කියා සංසය වශයෙන් දෙයක් නොමැති බැවින් ශූන්‍යය මේ වකුගඩු රූපස්කන්ධයේ පහළ වූ සියලුම සිතිවිලි වේදනා සංඥා සංඛාර සියල්ලම නාමස්කන්ධය මේ මා පහළ වූ සියලුම නාමස්කන්ධයෝ සේස නවී දැන් නිරුද්ධ වී ගොස් නැත්තාහ සේස නැතුවම මේ දක්වා පහළ වූ සිතිවිලි නිරුද්ධ වී ගොස් කියන්නේ මේ බව දකින්න. අපි වකුගඩු කියවා, පටවි ධාතු කියවා, මේක දන්නේ මේක දන්නේ කිව්වා මේ ආදී 15 සිතිලි ඔක්කොම ඇතුළු ගමන් නැති වුණා. නිරුද්ධයික. කිසිවක් දැනෙන්නේ ඒ පහළ වූ සිතිවිලි නාමත් ස්කන්ධය නමනං මගේ ආත්මයනං දැන් ඒ සියලුම නාම සංකන්ධය නිරුද්ධයේ ගොස් නැති බැවින් මම කියා මගේ ආත්මය කියා ගන්නට කුමක් නම් ශේෂ වී පවත්නේද ශේෂයක් නැතුව දෙබ්බේගේ සත්‍ය ආකාරය දකින්නට ඕන එදරින් සමනාමත් කම්දයද අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය දැන් නාම රූප දෙක වෙනසන් බලන්න මෙන්න වකුගඩුව රූපස්කන්ධය මෙන්න එක දක්න සිත නාමස්කන්ධය මෙන්න වකුගඩුව නාමස්කන්ධය රූපස්කන්ධය මෙන්න ඒ දක්න සිත නාමස්කන්ධය මේ දෙක දෙස වරින් වර පිටින් බලා මාර්ගෙන් මාර්ගයට වරක් රූපස්කන්ධය ඊළඟ නාමස්කන්ධය මේ විදිහට දෙක දෙපසට සිතින් ඈත් කරන්න. සමාධි ප්‍රඥා දිනු කෙනෙකුට පමණක් මේ දී ශූන්‍යතාවයක් හඳුනගන්නට පුළුවන්. මෙන්න ශූන්‍යතාවයද අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය දැන් හදයන් කියන කොටස බුද්ධේ වස්තුව හදවත. මේදී ගැඹුරු සමාධි භාවනා ක්‍රමයක් අපට උගන්වන්න තියෙනවා කාලය නම් ඉක්මනට සිදෙන්නේ. අත්තේන අස්මින් කායේ හදයන් පටේ ධාතු මෙන්න ශරීරයේ අදවතනම් ඕපට වේදා කුට සම්නත ශරීරේ වම් පැත්තේ අපේ අත මෙතන ලැබුවාම අන්න ඒ තරමට ලොකු අබ්දේ වස්තු තීතාව තිබෙනවා මේ පින්වත් අය සෑම කෙනෙක්ම වගේක දන්නා ඇති වගේක දන්නා ඇති ඒ තුළට මේ ඇතුල් වෙනවා ඒන් මේ පිට වෙනවා මේ පිළිලා. ඒ නහර වලින් සම්බන්ධ වෙලා. ඇතුලේ කොටස් හතරක්. අපවිත්‍රෝලේ ඇතුල් වෙනවා කොටස් දෙකක පිළිසිදු වෙනවා. එක පැත්තකින් පිළිසිදු වෙන දේ ශරීරයේ පුරා සංසරණය වීම සඳහා පතරවා හරිනවා. අත්තේ නස්මින් කායේ හදයන් පඨවේ ධාතු මෙන්න ශරීරයේ අදවත නම් නෝ පඨවේ ධාතු කොට සම්මත මෙන්න අදවත ඉල ඇත කුඩුව තුල පවන්නේය ඒ බව ඉලකතුද නොදන්නේය පදවතද සමා ඉලකතු තුල පීතා ඇති බව නොදන්නේය දහස මාත්‍ර තමයි කිසිවක් කිසියෙක් දන්නේ අචේතනික උදාතු මෙන්න හදවතට හදවතයයි කියන බවද අදවත නොදන්නාසේම එයත පඨවි ධාතුව යයි කියන බවද එය නොදන්නේය මේවා අපගේ සිත තුළ පවත්නාවෝ ඇඳිනීම් මාත්‍ර පමණි මේ හදවත රූපස්කන්ධේ පාඩුවේ පවත්නා වූ රූප ගොඩක් ඒවට මේ නොඑක ආකාර සංඥා වලින් හඳුනා ගන්නා හැඳින් අපේ සිත තුළ පවත්නා වූ නාම ගොඩක්. කොමනයි වෙන පවතින්නේ? මේ හදවත මම යයි මගේ යයි ගහනය කලන් ඒ බවද හදවත නඳන්නේය අපි මගේ හදවත මගේ හදවත කියලා කියනවා ඒක සිත තුළ පවත්නාව හැඳිනීම් මාත්‍රයක් සංඥා මාත්‍රයක් සංකල්පනා මාත්‍රයක් පමණයි. මේ හදවත තුල කලේ ඇතුළු වන බව හෝ එයින් මේ පිටවන බව හදවත දන්නේ නැත යාන්ත්‍රික ක්‍රියාවලියක්. ආත්මීය ස්වરૂපයෙන් වෙන ධර්මයක්. මෙන්න හදවත තුල මේ පිරේ සිද්ධවන බවද හදවත නොදන්නේය දැන් ගැඹුරු සමාධියක් තියෙන ප්‍රඥාවන්ත කීකයක් දෙන ඉතින් අප මේ කියන ලබන ප්‍රකාශනය අදාළවන්න අන්න සංකා සංයෝමාගෙන සිටින්නේ. නින්න හදවත ඇසුරු කොටගෙන භවංග සිත පවත්නේය හදවත තමා ඇසුරු කොට භවංග සිත පවත්නා බව නොදන්නේය මේක ඉතාම පැහැදිලිව දකින්න. හදවත තුළ භාංග සිද පවතිනවා. නමුත් භාංග සිද හදවත තුළ පවතින බව හදවත දන්නේ නැහැ. මෙන්න භාංග සිතද තමා හද තුළ තීතා ඇති බව අදවත ඇසුරු කොට පවත්නා බව නදන්නේය භවාංග සිත දන්නේ නැහැ හදවත ඇසුරු කොට භවාංග සිත පවතිනයි කියලා. හදවත දන්නේ නැහැ තමා තුළ භවාංග සිත තමා ඇසුරු කොට භවාංග සිත පවතිනයි කියලා. හදවතේ දේ ඇසුරු කොට භාංග සිත නාමස්කන්ධය වන්නේය හදවත රූපස්කන්ධය වන්නේය මේ නාම රූප දෙක වෙනස් කරන්න භාංග සිතයි හදවතයි ගැඹුරු සමාධියකින් කළ යුතුයි. ඒක ගැඹුරු සංකල්පයකට පත්වන අවස්ථාවක්. හදවත මෙන්න බවාංග සිත මෙන්න හදවත මෙන්න බවාංග සිත මෙන්න හදවත මෙන්න බවාංග සිත මෙන්න හදවත බවාංගෙන් නම් ඈත් කරන්න. මේ බවාංග සිතේ වේදනාවක් තියෙනවා. අයින් මේකේ වේදනාව මෙන්න ඒකේ දැනීමක් තියෙනවා ඒ දැනීම මෙන්න ඒ පිටත සංඥාවක් තියෙනවා ඒ සංඥාව මෙන්න කියන වේදනා සංඥා විඥාන කියන තුන දෙන් කරන්න සිටින් කරන්න පුළුවන් මේ හැමෝටම නෙවෙයි කීප දෙනෙකුට හෝ නිවගංගම සීතල වී යන පුදුම ශූන්‍යතාවයකට පිටපත් වෙනවා ඇති ඒ ශූන්‍යතාවය අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි වේසනමය භාවනාවත් කෙඳුරු භාවන සමාධි ප්‍රඥායක මේ භවහාමුදු සිත තමයි මම මේ භවහාමුදු සිත තමයි මගේ ආත්මය එහෙමයි අපි ගන්නේ මේ භවනාසිතේ පැවැත්මයි දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ. මේ යම්කා ලෝකේ දුකක් පවතිනවා නම් ඒ දුක පවතින්නේ මේ භවංග පිට පරම්පරාවේ නොසිදී පැවැත්ම නිසා. මේ ජීවිතේ පුරාම අප දුක් විඳිනා මේ භවංග පිට පවතින නිසා භවංග පිට නිරුදුනාට පස්සෙ අපි මැරෙනවා. අර මා කලින් කීසේ ඒ සිත නැවත තැනක මරුණට පසු උපදිනවා එතනත් භවංග සිතක් පහළ වෙනවා ඒ සිත පවර්ණා තෙක්න නැවත දුකක් ඇති වෙනවා දුක්ඛ සත්‍යයේ ඊටාම ගැඹුරුම ස්ථානය මේ භවංග සිත නමුත් ඒක දුකක් වශයෙන් නෙවෙයි පේන්නේ දුක්ඛ සමුදයක් වශයෙන් නෙවෙයි පේන්නේ සැප දෙයක් වශයෙන් දැන් භවංග සිත බොහොම සැප දෙයක් වශයෙන් අවබෝධ වෙනවා සිතට භවංගයට සිතපත් කරගත්තාට පසුව ඒ දුකක් බව තේින්නේ දුක්ඛ සමුදයක් බව තේින්නේ. ජාතින් ජාතිය කියන්නේ මේ මහා දුක්ඛ සම්දේ ලබා දෙන්නා වූ මේ භවංග සිතේ කාන්තෙන් දුක්ඛ සම්දේ සත්‍යයයි. මේ භවංග සිත ඇතුණේ ඇයි? කලින් ආත්මය කරපු කුසල අකුසල කර්ම තිබෙන නිසා කුසල අකුසල කර්ම තිබුණ නිසා ඒ කුසල අකුසල කර්ම සත්‍යයත් එම නිසාම භවාංග සිතේ සම්බේ වෙනවා දුක්ඛ සම්බේ සත්‍ය වෙනවා මේ භවාංග සිත දෙකින් දිගට පැවතීම නිසාම දුකක්ම එළඹෙනවා ඇති වෙනවා දුකක්ම විඳීමට සිදු වෙනවා නමුත් අපි එය ප්‍රාර්ථනා කරනවා භවයෙන් භවයට යන්නට අපේක්ෂා කරනවා බව ආසාව තිබෙනවා. මේ බව ආසාව භවංග චිත්ත පරම්පරාවේ නොසඳී පැවැත්ම ගෙන යන්නේ ආසාව එමෙසා මේ දුක්ඛ සමුදය සත්‍ය නොදන්නා අවිද්‍යාව තුළින් ඇතිවෙන දෙයක්. භවංගිත දුක්ඛ සංදේශත්‍ය ඒට හේතු කර්ම සියලුම කුසල අකුසල කර්ම දුක්ඛ සංදේශත්‍ය කුසල අකුසල කර්ම රැස් වීම සිටින් අයින් විය යුතුයි දුක්ඛ සංදේශ විය යුතුයි භවයේ යන්තා කැඳී සිටීම භවංගිතේ ප්‍රයත්න පවත්වාගෙන යන්නේ අපේක්ෂාව මේ දුක ඇතිවීමේ හේතුව පවත්වාගෙන යාම අපේක්ෂාව ඒක නොදන්නාකම නිසා ඒ හැඟීම ප්‍රයත්න ඒක නිසා මෙන්න ඒ අවිද්‍යාව මෙන්න මේ අපේක්ෂාව තණ්හාව භව තණ්හා අවිද්‍යාව භව තණ්හා අවිද්‍යාව භව තණ්හා අවිද්‍යාව කොටස් දෙකක් මේ භවංග සිත මම මේ භවංග සිත මගේ ආත්මයේ අස්මිමානයේ ගැට්ටි ඇති අන්තිම තැන උතනයි මම රැඳී සිටින සැඳවී සිටින ස්ථානය වතනයි. මෙන්න ඒ මම අස්මී මානය. බවාංගසිත මම මගේ ආත්මය කියලා ගත්තේ මේ දැනීම මාත්‍රයකට නැති වෙන ධර්මයකට. මේ බවාංගසිත අනිත්‍යයි. අනිත්‍ය වෙනකොට මේක ආත්ම නම් ඒ ආත්ම භාවය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනා එක නිසාම අනාත්මයි. මෙන්න බලාංග සිත මෙන්න කුසල අකුසල සංස්කාර මේ රැස් කරපු අවිද්‍යාව මෙන්න මෙන්න තණ්හාව මෙන්න අස්මිමානයි තණ්හා අවිද්‍යාව දෙකෙන් කවර දෙකක් දැස හෝ බලා තණ්හාව තණ්හාව තණ්හාව කියලා සිතන නැත්නම් අවිද්‍යාව අවිද්‍යාව අවිද්‍යාව කියලා අවිද්‍යාව දෙස බලා මෙහිදී ওই දෙකටම සිටින්නට තැන නැතුව යනවා නිදී කියනවා අස්මිමානයට ඉන්නට තැනක් නැත යනවා. පස්වෝනේ ගැන හොඳට භාවනාවේ නිරතුණාට පසු තේරිවි තේරුම් ගන්න පුළුවන් නැත. දැන් අපි අනිත් අයවෙනි අත්තේ නස්මින් කායේ හද යං පඨේ ධාතෝ මෙන ශරීරයේ හද වෙත නම් නෝ පඨවි ධාතු කුටසක් නැත මෙන්න හදවත හදවතයි කියන බව හෝ පඨවි ධාතුයයි හඳුනා ගන්නා බව හෝ ඒහා සම්බන්ධ වූ සසුධාතු කොටස්සෝ නොදන්නේය අදවත කියා දෙයක් සත්‍ය වශයෙන් නැත ඇත්තේ පතරේ ධාතු මාන්තයන් පමණි මේ මහබවතේ නිසා ඇතිවෙන රෝග ඒ නිසා ඇතිවෙන දුක් මෙතකේ කියන්නට බෑ ඒ තරම් දුකක් හදවත කියන්නේ නින අදවත නිරන්තරයෙන්ම වෙනස් කරන බැවින් නිත්‍ය විය නොහැක ඒ තුලින් දුකක් නැති වෙන බැවින් එය සපක් විය නොහැක ධාතුනාත්යක් වෙන බැවින් ආත්මයක් විය නොහැක ඉදෙයින් අදවත අනිත්‍යය දුක්ඛය අනාත්මය අදවක කියා දෙයන් සත්‍ය වශයෙන් නොමැති දෙමින් ශූන්‍යය දැන් නාම රූපයෙන් කරන්න බලන්න එන්න හදවත රූපස්කන්ධය මේහා පහළෝ සිටිවිලි නාමස්කන්ධය මෙන්න නාම රූප දෙක වෙන වෙන වශයෙන් දකින්නේ නහදරත රූපස්කන්ධය වන්නේ ඒහා පහළ වූ මේ සියලු සිතිවි විඥානක් කන්දය වන්නේය අදවත නමගේ නොවන්නාසේන මේ සම්බන්ධයෙන් පහළ වූ සියලු සිත විඳින මම හෝ මගේ නොවේ ඒ සියලු සිතිවිලි ඇතිවි නිරුන්ද වී දැවෙන මම යයි මගේ යයි දැනීමක කිසිවක් දැන් සේසයි නොමැත එම නානස් කන්දයද එබැවින් අනිත්‍යය අනාත්මයය අනිත්‍යය අනාත්මයය අනිත්‍යය අනාත්මයය දැන් නාම රූප දෙක වෙන් කරන්න. එන්න හදවත මෙන්න හදවතයි කියලා දැනගන්න සිත. එන්න හදවත මෙන්න හදවතයි දැනගන්න සිත. සති සමාධි ප්‍රඥා දියුණු කෙනෙකුට මෙහිදී ශූන්‍යතාවයක් දක්න දකින්නට පුළුවන් ඒ ශූන්‍යතාවයේ අත්දකිනවා නම් ඒ ශූන්‍යතාවය අනිත්‍යයි අනාත්මයි කියන්නේ කරන්නේ මෙන්න ශූන්‍යතාවයද ඇති නැති යන ධර්මයක් බැවින් අනිත්‍යය එබැවින් අනාත්මය නිරෝධයත පන්තන ධම්මයන් මෙමින් නියසුඤ්ඤය හොඳයි දැන් කාල වේලා ඉක්ම ගොස් ඇති දෙමින් ධාතු මනස්කාර භාවනා විශේෂ කොටස් අරගෙන මේ භාවනාව කරන ආකාරය පිළිබඳ විස්තර ඊළඟ භාවනා වාරයට අපි කතා කරනවා මේ පින් සෑම දිනෙකින් අද දවසේ පුරාම අප මේ දක්වා කියන ලද කොටස් අරමුණු කරමින් මේ දහස් මනස්කාරී භාවනාවේ නිරතවන්න. ඉස්සර පටන් හදවත දක්වා ඒකිනෙක කොටසක් කොටසක් වෙන වෙන වශයෙන් ආරම්භෙන් ඒ කියා දුන් ආකාරයෙන් දහස් මනස්කාරී භාවනාවේ යෙදෙන විට එසකෝම මේ පින්වත් අයට මේ රූපස්කන්ධය තුළ සත්‍යකෝ ආඥාකෝ මම කියා ගැනීමට දෙයක් නොමැති බවත් ඒ ඇත්තේ පඩවි ආදී ධාතු මාර්ගයන් බව පැහැදිලිවම අවබෝධ වෙනවා ඇති. එදෙසින්ම අපගේ සිත තුළ පවස්නා වූ අපගේ මේ සිත සහ සියලුම වේදනා සංඥා සංකාර කියන සියලුම නාමස්කන්ධයන්ද නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරයත් ඉදෙමින්ම ඒ නාමස්කන්ධය තුළ ආත්මය කියලා දෙයක් ගැනීමට ශේෂනවන බවත් අවබෝධ වීම අවබෝධ වීම තුළින් ඒ අනාත්ම බවත් පැහැදිලිවම අත්දකින්නට පුළුවන් වෙනවා ඇති මෙලෙසින් මේ නාමයන්ගේ මේ රූප මේ රූපයන්ගේ අනිත්‍ය සහ වේසා අනාත්මතාවය පැහැදිලිව අවබෝධ වීම තුළින් මේ සින්වත් අයට මේ නාම රූප දෙකේ නිරෝධය අධ්‍යක්ෂක චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන වහවා නිවනින් සංසීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරමින් අපි මේ දේශනාව මෙතනින් ඉම කරන්නම් සෑම දිනකටම